තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් මුහුරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය 6 වන පරිච්ඡේදය දෙවන එපිසෝඩ් එක. රලු පරුෂ හික්මවීම ක්‍රම. ධර්ම රසයෙන් පිනාගිය දුහතාංග කර්මස්ථාන භික්ෂුව ජීවිත පරිත්‍යාගයෙන් නොඑක්කම් කටළු ඉවසයි. ජීවිත පරතුවට තබා ඝන වනාන්තරයේ ජීවත් වෙති. අති දක්ෂ ගුරුවරයෙක් වූ ආචාර්ය මන් සොයා ගැනීම දුර්වල දෙයකි. සතුටින් වතපිළිවෙත් පිරීමට යොමු කිරීම පහසු නොවේ. උන්වහන්සේ හමුවන හැම මොහොතකදීම කුඩා දරුවන් දෙමාපියන් දැකීමේදී මෙන් හැඟීම් උත්තේජනය වේ. සතුටින් පිනා යති. ඉන් නැගෙන ශ්‍රද්ධාව ගෞරවය අසීමිතය. සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාව උන්වහන්සේ වෙත පැවරී ඇත. එමෙන්ම උන්වහන්සේට ජීවිත පරිත්‍යාග කිරීමට උවද සතුටකි. ඈත දුර පළාත්වල වාසය කරන විට උවද මෙවැනි සබැඳියාවක් ඇත. කෙතරම් දුක් වින්දත්, කෙතරම් රළු පරුෂ දේ ඇසුවත් කම් නැත. තම ගුරු භක්තිය නොසැලේ. අගහිඟකම් කෙලවරක් නැත. එහෙත් හදවත ධර්මයෙන් පිරී ඇත. අන් සියලුම දෙයට වඩා ධර්මය අවශ්‍ය වේ. සමහර රාත්‍රිය තුල නිදාගන්නේ එළිවෙනතුරු කඩා හැලෙන දහරානිපාත වැස්සේය. කුරුළු පැටවුමෙන් ගතසිත විවුලති. එහෙත් බලවත් වීරයෙන් අදිෂ්ඨානය ධර්මය අවබෝධ කිරීමය. දුහතාංග භික්ෂූන් කැලෑවේ ජීවත්වන විට ලැබෙන අත්දැකීම් ගැන ඇසීම පවා විශ්මය ගෙන දෙයි. වනසතුන් මෙන් මහත් දුකින් කල් ගෙවති. ආවරණයක් නොමැතිව බිම නිදා ගනිති. සිතට සැප පහසුවක් දෙන්නේම නැත. තද දුක් නිසා සිත සැප ප්‍රාර්ථනා නොකරයි. මේ සුව කැමැත්තෙන්ම කරන වීරියකි. තමන්ට විඳින්නට හැකි ප්‍රමාණය කුමක්දැයි තමන් විසින්ම සොයාගනී. දින ගණනක් නොනිදා සිටීම, ආහාර නොගැනීම, දින ගණනක් සක්මනේ සිටීම, වාඩි වී සමාධියෙන් සිටීම, රෑ දවල් නොකඩවා එකම ඉරියව්වෙන් සිටීම, කොටින්ගේ ගමන් මාර්ගයේ වාඩි වී සමාධිගත වීම, දින ගණන් සොහොන් භූමියේ රාත්‍රියේ ගත කිරීම, එදිනම ආදාහනය කළ මලමිනියක් දෙස බලා සිටීම, මහා කඳු බෑවුම් වල භාවනා කිරීම, රාත්‍රියේ මහා වනාන්තරයේ සොයමින් ගොස් භයංකර පෙදෙසක භාවනා කිරීම කොටින්ගෙන් ගහන වූ කැලෑ රොදවල ගස් යට භවනා කිරීම ආදිය වේ. මේ නිසා සිත බහින් ත්‍රස්ත වී එක්තැන් වී සමාධිගත වේ. මේ සියල්ල අත්හදා බැලුවේ එකම අරමුණකිනි. සිතට දුක් දී සිත මෙල්ල කිරීමටය. දුකින් බහින් ත්‍රස්ත වූ සිත ඉබාගාතේ අරමුණු සොයමින් නොයයි. යම් භික්ෂුවක් මේ යම්කිසි පුහුණු වීමේ ක්‍රම එකක් හෝ ඊට වැඩි ගණනක් භාවිතා කර තම අවශ්‍ය චිත්ත සමාධිය ඇති කර ගනීද ඒ අතර වටිනා පාඩම් ඉගෙන ගනී. ඒ නිසා දුහතාංග භික්ෂූහු මෙවැනි රූක්ෂ ප්‍රතිපatti අනුගමනය කරති. ආචාර්ය මන්නුවද මෙවැනි ප්‍රතිපත්තිෙහි යෙදී තම අනුගාමිකයින්ට එය පුරුදු කළහ. තමන් දක්ෂ ලෙස තම සිත හික්මවා ගන්නා ක්‍රමය පැහැදිලි කළහ. මෙසේ ශක්තිමත් වූ සිත බොළඳ දේ නිසා නොසැලී. අතීතයේ මෙවැනි රූක්ෂ ප්‍රතිපatti අනුගමනය කර ඇත. එහෙත් මේ ක්‍රම මෑතකදී අත්හරින ලදී. නමුත් ඒවා අදවන තුරුත් දූතාංග භික්ෂූන් අනුගමනය කරති. ශරීරයට දැඩි දුක් දීම මෙහි අභිප්‍රාය උවද චේතනාව ඊතා පිරිසිදු බැවින් ධර්ම මාර්ගයේ සිත හසුරුවයි. මෙවැනි පුහුණුවක් සාර්ථක වීමට නම් සිතට බලහත්කාරයෙන් තර්ජන වර්ජන කිරීමට අවශ්‍ය වේ. අපි විඳි දුක් ගැන සලකා බලන විට ඉන් ඇතිවන විපාක හා සංසන්දනය කළ නොහැකිය. ඉන් ඊතා ඵලදායි විපාක ලැබේ. සීලය, ඉවසීම, ලද දෙයින් සතුටු වීම, විනය ආදී ප්‍රබල අඩිතාලමක් මත සමාධිය ගොඩනැගේ. මෙම ගතිගුණ මිනිසා ඊතා අගය කරනවා. එම ගතිගුණ රැක ගැනීම එමෙන්ම දුෂ්කර බැවින් සෑම මොහොතේම සතිපඤ්ඤාවෙන් කල් ගෙවති. වැඩකට නැති දුර්වර්ණ දූෂිත දේ මෙසේ ආරක්ෂා කිරීමට අවශ්‍ය නොවේ. පුද්ගලයාගේ වටිනාකම රඳා පවතින්නේ හෘද සාක්ෂියට අනුව යුතුයකම් කරමින් තම චරිත වර්ධනය සිදු කිරීමෙනි. ඊට බොහෝ වෙහෙස විය යුතුය. මේ වටිනා ගුණධර්ම සපිරීම නිසා අපි දැනුත් අනාගතයේත් සතුට ලබමු. දුහතාංග භික්ෂූන් අපි අගය කරන්නේ උන්වහන්සේලාගේ අප්‍රතිහිත ධෛර්යය තුලින් තම පිළිවෙත් රකින බැවිනි. ඒ තුලින් සිතේ ධර්මය ප්‍රතිෂ්ඨාපනය කෙරේ. ධර්මයේ හොඳාකාර රකින තාක්කල් බුද්ධ ශාසනය පවතී. ශාසනයේ ප්‍රතිවිපාක ලැබෙන්නේ ඒ අනුව හැසිරෙන අයට පමණි. එවිට විශිෂ්ට ප්‍රතිඵල ලැබේ. මෙය මොහොතින් මොහොත විඳිය හැකි විපාක වේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අවබෝධය ලබා ලෝකයාටම පණිවිඩය දුන්සේක. මේ සත්‍ය ගවේෂණය කරන්නෝ බුදුදහම පිළිපදිති. එහෙත් ඕනෑවට එපාවට මෝඩ අදක්ෂ භාවයෙන් බුදුදහම පිළිපදින විට ශාසනයේ බලය හීන වේ. එවැනි අය අබෞද්ධයන්ගේ පවා ගැරහීමට පත්වේ. සැබෑ සත්‍ය මේ චතුරාර්ය සත්‍යයි. එය මුළු විශ්වයම එකහෙලා පිළිගත යුතු සත්‍යකි. බුදු කෙනෙකුගේ අති පාරිශුද්ධ මහා බලවත් සිතකින් දේශනා කළ සත්‍යයන් බැවිනි. යමෙක් තුල මේ සත්‍ය පිළිබඳ උනන්දුවක් නැත්නම් හෝ අවබෝධයක් නැත්නම් ඔහු ලෝකයා ඉදිරියේ නිමක් නැති වාද ભેද කෙලෙස් 1000ට හසුවන්නේ ප්‍රාණ ඇප කරුවෙකු ලෙසිනි. මෙම යටට கிඳා බැස ඇති කෙලෙස් මුල් ජාලාව සාසනය විසින් මුලින් සිඳ දමා ඇති බවට සාක්ෂි වශයෙන් බුදුවරුන් වහන්සේලා සහ රහතන් වහන්සේලා පෙනී සිටිති. මා తాවකාලිකව මාත්‍රකාවෙන් පිටපනින බැවින් මට සමාවුව මැනව. ඉන් ඔප්පුවන්නේ මා තවමත් නීතිගරුක නැති බවකි. ඊට හේතුව උද්දච්ච නිසා විසිරී ගිය සහජ ගති පැවතුම් වේ. රළුපරුෂ දූතාංග පුහුණු වීම ගැන කතා කිරීම මගේ චරිත ස්වභාවයක් වී ඇත. ඒ පුහුණුව එතරම් ඇට මස් ලේවලට විනිවිද ගොස් ඇත. අවංකව මේ ප්‍රතිපත්ති රැකීමෙන් ඒකාන්ත ප්‍රතිඵල ලැබේ. සිතේ ඇති දඩබ්බර නැහැදිච්ච ආඩම්බර ගතිය ටිකින් ටික දුරු වේ. ශාරීරික ශක්තිය ඇති විට මෙම ගති තව තවත් ශක්තිමත් වී පැන නගී. කෑම අඩු කිරීම, निराහාර වීම, නිදිවැරීම, සක්මන, හිඳමින් බොහෝ වේලා භාවනා කිරීම නිසා සිත මෙල්ල වී ධර්ම මාර්ගයේ යාමට එකඟ වේ. අන් ක්‍රම යෝග්‍ය වන්නේ කොටින්ට බය, හොල්මන් වලට බයගෙන තම සිතත් සමග සටන් වෙදී ඒ බිය පරාජය කිරීමටය. භය මේ ආකාරයෙන් අඩු වී නැති වී යයි. එවිට සිතේ බල පරාක්‍රමය Tamanටම අවබෝධ වේ. Tamanට කර කියා ගන්නට බැරි විට 아무තු ශක්තියක් සිතේ හටගනී. උදාහරණ ශරීරයේ ඉවසන්ට බැරි වේදනාවක් හටගත් විට එය අභිබවා යාමට සිත වීරගනී. සිත යම්කිසි තීරණාත්මක අභියෝගයකට මුහුණ දුන් විට තම සතිපඤ්ඤා තියුණු වේ. මාරාන්තික සටනකට එළඹුණ විට කළ නොහැකි දෙයක් නැත. මේ වනාහි සිතේ ස්වභාවයයි. මෙවැනි කිසි අභියෝගයකට මුහුණ නොදී සිටින විට සිතේ සම්පූර්ණ ශක්තිය පැන නැගීමට අවස්ථාවක් නැත. සතිපඤ්ඤා වර්ධනය කිරීමට ඊටාම සුදුසු වන්නේ Tamanට ඇති යම් ප්‍රශ්නයක් විසඳීමට යොදා ගන්නා ආත්ම පරිත්‍යාගයයි. එය ඉෂ්ට කර ගැනීමට Tamanට සුදුසු අත්හදා බැලීම් වලින් එකක් තෝරාගත යුතුයි. එය ක්‍රියාත්මක වන විට තම සිත නිහඬ වේ. මේ හැම ක්‍රමයකින්ම විස්මයජනක ඵල විපාක ලැබේ. හොල්මන් වලට බය පුද්ගලයා මිනි කනත්තක රාත්‍රියේ ගත කළ විට ඒ බිය තුරන් වේ. කොටින්ට ඇති බිය දුරු කිරීමට රාත්‍රී කාලයේ කොටින්ගෙන් ගහන වූ පරිසරයක විසීමට සිත බල කළ යුතුය. ආහාර වලට ඇති කෑදරකම නැති කිරීමට ආහාර ගැනීම අඩු කිරීමට හෝ निराහාරව සිටීමට බල කළ යුතුය. අපි සැවම හොඳ ආහාර රුචි කරමු. හොඳ ආහාර කෑමෙන් අපි සතුටටපත් වේ යයි විශ්වාස කරමු. ප්‍රශ්නය වන්නේ තණ්හාවේ අතෘප්තිකර භාවයයි. කෙතරම් ලැබුණත් තව තවත් බලාපොරොත්තු වෙයි. කෙතරම් අපහසු වත් තම අතෘප්තිකර තණ්හාව සෑහීමකට පත් කිරීමට වෑයම් කරන බව නොතේරේ. ධර්මයේ හැසිරෙන අය තම අතෘප්තිකර ආශාව කුමක්දැයි අවබෝධ කර එය යටත් කිරීමට තදබල තීරණවලට එළඹිය යුතුය. දුහතාංග භික්ෂූන් මේ අවබෝධ කරගත් විට තමාම තමන්ට විනය පනවා ගනිති. තම කර්කශ පැවැත්ම තුලින් ඒ ආශාව යටපත් කරති. යම් ආහාරයක් ගැන වැඩිපුර කැමැත්තක් ඇතොත් තමාට දඬුවමක් වශයෙන් ඒ ආහාරය වර්ජනය කරයි. ඒ වෙනුවට Taman නොකමැති ආහාර වළඳයි. ඔහුට ආහාර වැඩිපුර ගන්නට සිතන විට ආහාර ප්‍රමාණය අඩු කරයි. කතරම් හොඳ ආහාර වර්ග තිබුණත් සියල්ල ප්‍රතික්ෂේප කර බත් පමණක් වළඳති. ශක්තිය ගෙන දෙන ආහාර නිසා ශාරීරික ක්‍රියාකාරීත්වය මනසේ ක්‍රියාකාරීත්වයට යටපත් කරයි. එවිට භාවනා කිරීමට නොහැකි වේ. එවිට තමා වීරය වැඩිීමේ ප්‍රතිඵලය හීන වේ. මේ ගැටලුව උද්ගත වූ විට දැඩි මුරණ්ඩු භාවයකින් ඒ තණ්හාව වර්ධනය වීමට ඉඩ නොදේ. දක්ෂ ගුරුවරයෙකුගේ ආభాෂයලත් භික්ෂුව තමාගේ අගුණ දුර්වලකම් මෙසේ යටපත් කරයි. තමාගේ පුරුදු ආසාවන් කපා හරි. මෙසේ ආහාර පිළිබඳ සුපරීක්ෂාකාරීව ප්‍රත්‍යවේක්ෂා කරන දුහතාංග භික්ෂුව තම තණ්හාවට පහර ගහන්නාක් මෙන්ම නිନ୍ଦ ගැනද සුපරීක්ෂාකාරී වෙයි. නින්දට යන්නේ අසවල් වේලාවට පිබිදෙන බව සිතාගෙනය. කැමැති වේලාවට නින්දට ගොස් කැමැති වේලාවට පිබිදීමට පුරුද්දක් නැත. ධර්මයට විරුද්ධ යමක් කිරීමෙන් වලකී. විනය නීති රැකීමට වඩා තම සිතේ පවතින ධර්මතාවය ගැන වඩාත් අවධාරණය කෙරේ. තම සිතේ ධර්මය නිතරම පවතී. එය පසුබැසීමක් නැත. මෙසේ තම සිත ආරක්ෂා කිරීම ඊටාම අසීරු කරණකි. ඇත්තෙන්ම එවැනි දුෂ්කර අන්දයක් විශ්වයේ නැත. ලෝක සම්මතයට යටත් වී සිටින විට කෙලෙස් වර්ධනය වීමට ඉඩ ඇත. යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා කෙලෙස් උත්සන්න වේ. එවිට එය පාලනය කිරීමට නොහැකිය. මොහොතකින් එය සිත තුළට රිංගාගත් පසු වර්ධනය වීමේ වේගය නිර්ණය කළ නොහැකිය. ඉන් තමාට විපතක් වන බව නිසකවම පිළිගත යුතුය. ඇසිපිය ගසන කාලයක් තුල ලක්ෂ සංඛ්‍යාත කෙලෙස් වර්ධනය වේ. එය පාලනය කිරීමට නොහැකි බැවින් අපි අසරණ වෙමු. ලිංගික ආස්වාද වැනි පාලනය කිරීමට නොහැකිව නැගී එන්නා වූ කෙලෙස් වන අතර එයින් මිදීමටද නොහැකි වේ. ලිංගික ආස්වාදයට ඇති ආශාව විනාශකාරී වරදකාරී ගතියකින් සිතට බලපායි. මෙතරම් ලැජ්ජා බය සුන්වී යන අන් කිසි කෙලෙසයක් නොමැති තරම්ය. ලෝකයේ සියලු දෙනාම කැමති බැවින් මේ කෙලෙස් ශක්තිමත් වී මහත්සේ විනාශකාරී වීම පමණක් නොව සීලාචාර ගති බිඳ දමයි. ධර්මයේ රකින අය ගැන පමණක් මෙම කෙලෙස් තරමක බියක් දක්වයි. වෙන කිසි දෙයකට වඩා බය ඇතිවන්නේ බුදවරු සහ රහතුන් ඉදිරියේය. මේ ආර්ය පුද්ගලයෝ සම්පූර්ණයෙන්ම එම කෙලෙස් රඟපාන සෙල්ලම් පිටිය විනාශ කර ඇති බැවින් උන්වහන්සේලාගේ සිතට පිවිසීමට නොහැකිය. සිත අල්ලා ගැනීමට කුරුමානමක් නැත. එහෙත් අන් සියලු දෙනාම එම බලයට යටත් කර මහත් දුක් කරදර ව්‍යසනයන්ට පාත්‍ර කරති. දුහතාංග භික්ෂූන් මෙම කෙලෙස් වලින් නැතිවන පීඩාකාරී ස්වභාවය හඳුනාගනිත්. එබැවින් කෙලෙස් හිඳමිඳ දැමීමට මෙතරම් දැඩි රළු ප්‍රතිපත්ති අනුගමනය කරති. භික්ෂූන් වහන්සේලා හිස මුඩු කර චීවර දරාගත් අය වුවද කෙලෙස් වලින් නිදහස් වීමක් නැත. කහ චීවරය යනු මාර බලය බිඳ දමන ජයග්‍රාහී සංකේතයකි. නමුත් කෙලෙස් වලින් සිත මැඩගත් කල්හි සිවුරු හැර යාමටද කෙලෙස් සමග සටන අත්හැරීමටද එම භික්ෂුවගේ වයස හෝ ජේෂ්ඨත්වය නොසලකා අන්ධ භූත ලෙස මෝහයෙන් නිවන වසාලීමටද පෙළඹේ. මේ කෙලෙස්වල ස්වභාවයයි. මේ බව වටහාගත් දූතාංග භික්ෂුව බලහත්කාරයෙන්ම කෙලෙස් දුරු කිරීමට නොයෙක් ක්‍රම සහ විදි උපයෝගී කරගනිත්. නොයෙක් දුක් කම් කටුළු සටනෙහි යෙදෙත්. එසේ නොකරන විට කෙලෙස් ජයගෙන භික්ෂුවට හා චීවරයට නිନ୍ଦා අපහාස පමුණුවා සිනාසෙත්. ඊටත් වඩා විනාශකාරී වන්නේ සංඝරත්නයට කරන නිග්‍රහයයි. මෙවැනි දුෂ්කර ප්‍රතිපatti තුලින් තම ජීවරය හා ධර්මය ආරක්ෂාවේ. සංසාරික දුක් ඉක්මවා යාමට ධර්මය පිළිබඳ ශ්‍රද්ධා බුද්ධිය ඇති කරගෙන කිසියම් දිනයක තමා ජයග්‍රාහී වන බව සිතා දුහතාංග භික්ෂුව තම අදිෂ්ඨාන අනුව සිත ශක්තිමත් කරගනිත්. බුදුදහමින් පමණක් මෙම මාර්ගය සෙවිය යුතුය. එය එකම මාර්ගය වේ. එය විශේෂ දැනුමක් හා උනන්දුවක් ඇති අයට පමණක් සීමා වේ. එය වෙන කිසි පහසු ක්‍රමයකින් කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් මාර්ග ඇතොත් ඒවා බාධක අවහිර වලින් ගහන බැවින් එහි ජයග්‍රහණයක් නොමැත. එම මාර්ගයේ යමෙක් ගමන් ගත් විට නිසකයෙන්ම මහත් පීඩාවට පත්වී තමා තුළ ඇති ශ්‍රද්ධාව හීන වී මාර්ගය පිළිබඳ සැක ඇති වී මෙය නොකල හැකි දෙයක් යයි අත්හරි. එබැවින් වෙනත් මාර්ග තුලින් සම්පූර්ණ විමුක්තිය නොලැබේ. මෙවැනි උතුම් ආචාර්යවරයෙක් වීමට කලින් ආචාර්ය මන් ප්‍රතිපත්ති දෙයක් වැඩිීමේදී සුසාන භූමිය අදාළ නැති අනවශ්‍ය දෙයක් ලෙස සිතූහ. Taman අවසාන හුස්ම හෙළූ පසු කොතැනක ආදාහණය කළත් කම් නැත. ධර්මය වෙනුවෙන් කොතැනදී මලත් කම් නැත. පසුව තම අනුගාමිකයන්ට කරුණු ඉදිරිපත් කරන විට Tamanගේ සිත දියුණු තියුණු කරගත් බවක් අතීන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය තුලින් අදිමානුෂික කරුණු අවබෝධ කළ බවත් පැහැදිලි විය. ඒ තුලින් අදහස් ප්‍රකාශ කරන විට සියල්ලන්ගේ සිත් උත්තේජනය වී ක්‍රියාත්මක කිරීමට උනන්දු කරවයි. කෙලෙස්වල ඇති මායාකාරී රැවටීම උන්වහන්සේගේ මෝහත් ප්‍රඥාවෙන් අරමුණු කර තම ශිෂ්‍යයන්ට පහදා දුන් විට එම කෙලෙස් මුලින් උපුටා දැමීමට හැකිවේ. මේ ආකාරයෙන් එම ශිෂ්‍ය පිරිස තම කෙලෙස් ජයග්‍රහණය කරමින් දුක් ඉක්මවති. සසර ඉපදීම හා මරණය ඉක්මවති. සසර තරණය කරති. සසර යනු එක් උපතක් තවත් උපතකට පරිවර්තනය වීමකි. එහෙත් හද තුල පවතින දුක එකසේ පවතී. කතරම් වාරයක් ඉපදුනත් හදවතේ දුක නැතිවීමක් නැත. අලුත් ජීවිතය යනු නැවතත් දුක්ගෙන දෙන උපකරණයකි. ඉන් නැවත නැවතත් විනාශයට පත්වීමකි. කිසියම් භවයක ඉපදීමට බලාපොරොත්තු නොවිය යුතුය. එය හිරකරුවෙක් එක් සිරගයක සිට තවත් සිරගයකට මාරු වීමකි. ඔහු තවමත් සිරබාරයේ සිටී. එහි ඇති නිදහසක් නැත. නුවණැත්තෝ මෙම උත්පත්ති මරණ දෙක නිසා සංසාරයේ භයානක බව දනිති. හදවතේ සිටිවිලි එක් ගිනිගෙන දැවෙන ගයකින් පිට වී තවත් ගිනිගෙන දැවෙන ගයකට පිවිසීමකි. කොතනක ඉපදුනත් මේ తত্ত্বය මෙසේමයි. මේ ආදී දේශන ආචාර්ය මන් නිතිපතා තම දුහුතාංග භික්ෂූන්ට අවවාද දෙමින් හික්මවති. සමහර විට මේ කියවන ඔබ මෙවැනි දේශනාවලට කැමැත්ත පළ කරනවා ඇත. උපෝසත දිනයන්හි නුදුරින් සිටින භික්ෂූන් වහන්සේලා 40ක් 50ක් පමණ පැමිණි විට ඒ අයට ධර්මානුශාසනා කෙරෙති. ආචාර්ය මන් කරන මේ දේශන එහි නේවාසිකව වැඩ සිටින භික්ෂූන්ට කරන දේශනවලට වඩා බෙහෙවින් වෙනස් වේ. එහි සාරය ඊටා වැදගත් වූද දුහුතාංග භික්ෂූන්ට දෙන දේශනා සිත විනිවිද ගොස් කෙලෙස් සුණු විසුණු වෙති. සිත කුසලතාවෙන් සමාධිගත වී තමා ඉන්නේ කොහේදයි දන්නේ නැත. එම ප්‍රත්‍යක්ෂය කෙතරම් සුවදායක දැයි වචනයෙන් කිය නොහැකිය. දින ගණනාවක් යනතුරු සිතේ කෙලෙස් නොනගී. එය උන්වහන්සේ අභියෝගයට මුහුණ දීමකි. එහෙත් ටික දිනකට පසු නැවතත් කෙලෙස් නැමැති නාගයා පෙනය පුප්පාසිත වසඟ කරයි. ඒ වන විට ඊළඟ දේශනයට සවන් දීමට ඇත. නැවතත් කෙලෙස් යටපත් වී භික්ෂුන් වහන්සේලා කීප දිනක සහනයටපත් වේ. සියලුම දූතාංග භික්ෂූහු ධර්මයේ හැසිරීමට මහත් වෙහෙස දරත්. සසර දුක් තරණය කිරීම එකම අරමුණයි. කෙලෙස් උදුරා දැමීම තනි තනිවම කළ යුතුය. එබැවින් ගුරු උපදේශනය ඊටා වැදගත් වේ. තමාට විසඳිය නොහැකි මානසික ශාරීරික ගැටලුවක් පැමිණි විට යහුසුලුව තම ආචාර්යවරයා හමු වී සියලු තතු ප්‍රකාශ කරත් දක්ෂ ආචාර්යවරයා එම ගැටලුවට හේතු සාධක සොයා දී ඉන් මතුවන ප්‍රශ්න සැක බය දුක නිවාරණය කරයි සමහර විට උන්වහන්සේගේ දේශනය තුලින් ඊබේම ප්‍රශ්නයට පිළිතුරු ලැබේ. ඉන්පසු තම භාවනා බාධක මගහැරියයි. මෙම භාවනා කරන යෝගී භික්ෂූන්ට තම තීක්ෂණ බුද්ධියෙන් තමාගේ දියුණුව පිළිබඳවද අන් අයගේ දියුණුව හා ආචාර්යවරයාගේ දියුණුව පිළිබඳවද වැටහේ. මේ නිසා අන්‍යෝන්‍ය විශ්වාසය සමදතාවය තහවුරු වේ. යම් භික්ෂුවක් තමාගේ භාවනා අත්දැකීම් ගැන ප්‍රකාශ කරන විට ඔහුගේ ගමන් මාර්ගයේ සැතපුම් කණු පසු කර ඇති තතු වැටහි. ඉන් උන්වහන්සේගේ භාවනා දියුණුව නිර්ණය කළ හැකිය. ගුරුවරයාට තම භාවනා අත්දැකීම් කියන විටද අසන ප්‍රශ්න තුලින්ද ඔහුගේ දියුණුවේ මට්ටම හෙළිවේ. ගුරුවරයාගේ ෂණික පිළිතුරු විසඳුම් තුලින් ඒ ගුරුවරයාගේ දියුණුවේ මට්ටම හෙළිවේ. ගුරුවරයා තුල එම අත්දැකීම් ඇති විට ඉන් ඉදිරියට යාමට උපදෙස් දෙයි. යම් ගැටලුවක ඇති හේතු සාධක ඊතා දක්ෂ අන්දමින් පෙන්වා දුන් විට ශිෂ්‍යයාය පිළිගනි. සමහර විට යෝගීන් වැරදි නිගමනවලට බැසගනිත්. තමා සියලු කෙලසුන් නසා උතුම් නිවන් අවබෝධය ලබා ඇතැයි සිතති. එය වැරදි නම් ගුරුවරයා ඊට හේතු සාධක පෙන්වා දෙයි. එවිට තමාට වැරදුන කාරණය වැටහි ඉන් මිදී නැවත භාවනාව ආරම්භයි. දුහතාංග භික්ෂූහු තම තමන්ගේ භාවනා අධ්‍යක්ීම් සාකච්ඡා කරන විට තමන් පැමිණි සිටින తත්වය ගැන සැක දුරු කර ගනිති. එය තමාට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයකි. ගුරුවරයා සිට නවකයා දක්වා මෙසේ තමාගේ භාවනා දියුණුව ගැන සැක දුරු කර ගනිති. මෙය තම සහජ බුද්ධියෙන් තේරුම් කරගන්නේ කෙසේදයි මම නොදනිමි. එම දක්ෂතාවය මම ඔබ වෙත පවරමි. එය විශේෂ දක්ෂතාවයක් බැවින් සුවිශේෂ කුසලතාවයන්ගෙන් ලැබිය යුතුය. ආචාර්ය මන් සමග නිරන්තරයෙන් සාකච්ඡා කිරීම හේතුවෙන් දුහුතාංග භික්ෂූන් වහන්සේ සමග කිට්ටු සම්බදතාවයක් ඇති කර ගනිති. උන්වහන්සේ කෙරෙහි තිබූ අසීමිත ගෞරවය හා විශ්වාසය නිසා තම ජීවිතය උන්වහන්සේට පිරිනැමූහ. මෙම අචල ශ්‍රද්ධාව නිසා උන්වහන්සේගේ වචනය හිස් මුදුනින් පිළිගත්හ. ඊට හේතුව උන්වහන්සේ නිතරම සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කිරීමයි. පුද්ගලික මතය හෝ නිගමනය හෝ අනුමානය නොදක්වති. මේ ලියන මමද තරමක පුද්ගලික මතධාරී කෙනෙක් වෙමි. අන් අයගේ විනිශ්චයට නොනැමිමි. මේ නිසා ආචාර්ය මන් සමග උවද වාද කරමි. තර්ක කරමි. මම උන්වහන්සේගේ විවාදපන්න කරදරකාරී එක්තරා ශිෂ්‍යයෙක් වෙමි. සමහර විට මගේ වාදය උග්‍ර වී මා උන්වහන්සේගේ ගෝලයෙක් බවත් උන්වහන්සේගේ අනුශාසනා ලැබිය යුතු කෙනෙක් බවත් අමතක වේ. මා උන්වහන්සේගේ ගුරුවරයෙක් නොවන බව අමතක වේ. මගේ මතයේ එල්බෙමින් මාන ස්තම්භයෙන් නිර්භය වෙමි. මේ හැම විටම මා බැට කාගෙන පරාජයටපත් වෙමි. එහි වැදගත්කම ඌයේ සත්‍ය ගැබ්වී ඇත්තේ මගේ මතය තුලද නැත්නම් ගුරුවරයාගේ ප්‍රඥාව තුලදයි මම හොඳ ආකාර අධ්‍යයනය කිරීමයි. මා වාද කරන විට එය ഘോഷා තරංගයක් වේ. මම ශබ්ද නගා වාදයට එළඹෙමි. සියලුම සත්‍ය ඇත්තේ උන්වහන්සේගේ පැත්තේ. මගේ මුලාව අහස උසට නැග ඇත. හැම විටම පරාජිත සටනකි. මම සිහිසන් වූ විට බොහෝ වේලා බොහෝ ගැඹුරින් කල්පනා කරමි. උන්වහන්සේ කී දේ ඒකාන්ත සත්‍ය බව මට වැටහි ගෞරව නමස්කාරයෙන් එය පිළිගනිමි. ඒ සමගම මගේ වැරදි දෘෂ්ටිය බිඳ වැටේ. සමහර විට උන්වහන්සේගේ බුද්ධිමත් තර්ක හා එහි යුක්ති සහගත බව මට නොතේරේ. එබැවින් තවමත් තර්ක අත් නොහරිමින් වෙනත් අවස්ථාවක් යොදාගෙන විවාදය නැවත කරගෙන යමි. එහෙත් උන්වහන්සේගේ බුද්ධිමත් ਵਿਚාරීම තුලින් මම බැට කාගෙන පසුබසිමි. මගේ මතයේ නොයෙක් ගැටලු ඇත. එවිට මම නිහඬව සතුටටපත් වෙමි. සිනාසෙමි. ධර්මයේ හාස්කම හා බලය මා කුල්මත් කරයි. ආචාර්ය මන් මගේ තර්කයේ නිගමනය මතය සම්පූර්ණයෙන්ම වැරදි බව දැන දැනත් මට බැනවදින්නේ නැත. එය වෙනස් කරන්නට යයි නොකියාම සිනහමුසු මුහුණින් මේ අනුවන මෝඩයා ගැන අනුකම්පා කරද්ද මේ මාරාවේශයකින් කෑගසන පුද්ගලයාගේ ආත්ම විශ්වාසය ගැන විස්මිතයෙන් බලා සිටිද්ද. එය මට තවමත් සැකයකි. මම බොහොම හොඳ කෙනෙක් නොවන බව මම පිළිගතිමි. තවමත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු සමග නිර්ලජ්ජීව වාදයට එළඹෙමි. එහෙත් එහි ලාභය සුළු පටු නොවේ. බොහෝ අස්වාභාවික පාඩම් මම ඉගෙන ගතිමි. මේ ක්‍රමය මම තවමත් අනුගමනය කරමින් වටිනා අධ්‍යයනයක් කරමි. මේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා තුල මගේ බලහත්කාරකමින් මතු කරන ප්‍රශ්න ගැන කිසියම් කලකිරීමක් දක්නට නැත. බොහෝ විට උන්වහන්සේලා විහිළුවකට මෙන් සිනාසිතී. කලාතුරකින් වයස්ගත වූ මුරණ්ඩු භික්ෂුවක් යම්කිසි විරෝධයක් පළ කරයි. සාමාන්‍යයෙන් මෙම ආචාර්යවරු සමග කිසිවෙක් වාදයට නොපැමිණෙති. එබැවින් අනිකුත් භික්ෂූන් වහන්සේලා මේ වාද විවාද ගැන විස්මයට පත්වෙති. සැක බිය ඇති කර ගනිති. චියාන් මයිහි ගත කළ කාලය තුලදී ආචාර්යමන් මහත් වූ මග්ගඵල ප්‍රතිලාභයට පත් වුනි. උත්පත්ති මරණයෙන් සැදුම්ලත් ඝන වනාන්තරයක් වූ සසර තරණය කළහ. ඉන්පසු කාලය ගත කළේ යම් විශිෂ්ට හේතුවක් නිසා විය හැකිය. නකෝන් රජතුමාහි දිගු කාලයක් වාසය කළහ. බොහෝ ගිහි පැවිදි පිරිස කාලයක් සිට මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් ධර්මය අනුව ජීවත් වෙති. භාවනා දියුණුවය විශාල පිරිසක් සිටිහ. පසුවයින් සමහරෙක් උන්වහන්සේ කැටුව උද්‍රෝන් තාහි සහ සකෝන් නකෝන් වෙත ගියහ. උන්වහන්සේගේ අපවත් වීම මෙහිදී සිදු වුණි. නකෝන් රජසීමාහි ගිහි පැවිදි පිරිස භාවනා දියුණු කළහ. ඒ සමහර භික්ෂූන් දැන් ප්‍රසිද්ධ ආචාර්යවරු වී ඇත. උන්වහන්සේලා තුල ධර්මයේ ස්ථීරව ප්‍රතිෂ්ඨාපනය වී ඇත. අද වනතුරුත් ගිහි පැවිදි පිරිසට භාවනා උපදෙස් දෙති. ගිහි යෝගී පිරිස ඒ අනුව යමින් දාන පාරමිතාව සපුරති. සීල පාරමිතා ආදී නොයෙක් ගුණ ධර්ම වර්ධනය කර ගනිති. උන්වහන්සේ උද්‍රෝන් තානිවල ඊළඟ වස් කාලය ගත කළහ. එම ආරාමාධිපති ජවෝගුන් ධම්මජේදී භික්ෂුව විශාල භික්ෂූ සමූහයකගේ නායකත්වයේ ඉසිලූහ. උන්වහන්සේගේ නොමද සහාය ආචාර්ය මන්හට ලැබුණි. ගම්වාසීන්ගෙන් දානමාන පුද පූජා ලැබමින් ඒ පිරිස් ධර්මයට හා භාවනාවට යොමු වූහ. ධම්මජේදී භික්ෂුව උන්වහන්සේගේ ගෝල නමකි. අසීමිත කරුණා මෛත්‍රියකින් ආචාර්ය මන් මේ සියලු කටයුතු වල නිරත වූහ. පසුව ආචාර්ය මන් සකෝන් නකෝන් ගමට වැඩිහ. එහිදී වයස්ගත වූ සුදු චීවර දැරූ එක්තරා උපාසිකාවක් මුණ ගැසුණි. එතුමියට කුඩා උපාසිකාරාමයක් තිබුණි. එතුමියට අනුග්‍රහයක් වශයෙන් ආචාර්ය මන් බොහෝ කලක් එහි රැඳී සිටියහ. එතුමිය භාවනා දියුණු කර ඇත. ධර්මයේ හද තුල අචල ශ්‍රද්ධාවෙන් පිහිටියේය. නිරන්තරයෙන්ම එතුමියට උන්වහන්සේගේ අවවාද අනුශාසනය ලැබුණි. එතුමිය වැනි භාවනා වැඩි ගිය අයෙක් දකින්නේ කලාතුරකින් යයි ආචාර්යමන් පැවසූහ. මෙම ගම පිහිටියේ කඳු වලින් වට වූ නිම්නයකය. එහි කාලය පරිසරය දුහුතාංග භික්ෂූන්ට ඊතා සුදුසු පරිසරයක් විය. මේ ගමේ තව සුදු වස්ත්‍රයෙන් සැරසුණ ගිහි උපාසිකාවක් සිටියාය. ඇය වයස අවුරුදු 80ට ආසන්න විය. එතුමියද භාවනා දියුණුවක් ලැබ සිටියාය. මහත් ආයාසයෙන් එතුමිය තම නිවසේ සිට ආචාර්ය මන් හමුවීමට අවුත් භාවනා උපදෙස් ලැබුවාය. දෙතුන් වරක් මග නැවතී ගිමන් හැර හති දමමින් ඈ පැමිණෙයි. අපි සැවොම එතුමියට මහත් අනුකම්පාවක් දැක්වූයෙමු. ඔබට මෙතරම් වයස්ගත වී ඊතා අමාරුවෙන් මෙහි පැමිණෙන්නේ ඇයි? එවිට එතුමිය නිර්භයව පිළිතුරු දෙයි. ආචාර්ය මන් ඉන්පසු භාවනාව ගැන විමසා ධර්ම කරුණු පහදා දෙති. එතුමියට පරචිත්ත විජානන ඥාණය තිබුණි. ඒ තුලින් යමෙකුගේ සිතුවිලි හඳුනා ගනී. ආචාර්ය මන් ගැන එතුමිය කතා කරන විට සියලු දෙනාම පහන් සංවේගයට පත්තුනි. ආචාර්ය මන් සිනාසිතී. ඈ නිර්භයව ප්‍රකාශ කරයි. ඔබ වහන්සේ සසර තරණය කර ඇත. මම බොහෝ කලක් ඔබ වහන්සේගේ සිත දුටු වෙමි. එහි අසාමාන්‍ය පිරිසිදු බවක් ඇත. මෙතරම් පරතරට ගිය ඔබ වහන්සේ තව තවත් භාවනාවේ යෙදෙන්නේ ඇයි? මම මරණයතෙක් භාවනා කරමි. බුද්ධ ශ්‍රාවකයෝ තම අදිෂ්ඨානය අත්නොහරිත්. ඔබ වහන්සේට තව අවබෝධ කටයුතු ධර්ම නැති විට කුමකටද භාවනා කරන්නේ? ඔබගේ සිතෙන් ආලෝක විහිදේ. මුළු ලෝකය පුරා මෙම ආලෝකය විහිදීයයි. ඔබට බොහෝ දේ දක්නා නුවණ නැත. එහෙත් මගේ සිත ඊතරම් ප්‍රබල නැත. එබැවින් මම මෙහි පැමිණ උපදෙස් ලබා ගතිමි. ඔබ වහන්සේ තරම් සිත දියුණු කිරීමට මට උපකාර කරන්න. මෙම කතා සල්ලාපයේ අසා සිට සියලු දෙනාම එතුමියගේ භාවනා දියුණුව ගැන සතුටු වෙති. යම්කිසි ගැටලුවක් ඇතොත් තම හැරමිටියේ වාරුවෙන් අවුත් ඒ ගැටලුව निराකරණය කරගනි. ආචාර්ය මන් එතුමියට මහත් ආදර ගෞරවයෙන් සැලකති. තරුණ භික්ෂුන් වහන්සේලා මේ සාකච්ඡාවට කන් දීමට සැඟවී සිටිති. ඊතරම් ප්‍රියජනක සාකච්ඡාවක් විය. ඊට හේතුව එම ප්‍රශ්න නගන්නේ තම භාවනා අධ්‍යක්ීම් තුලිනි. බොහෝ විට චතුරාර්ය සත්‍ය ගැනද දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනද ප්‍රශ්න කරති. ආචාර්ය මන් එම අත්දැකීම් සුදුසු දෙයි බලා එය දියුණු කිරීමට උපදෙස් දෙයි. නැතහොත් මාර්ගය නුසුදුසියයි ප්‍රතික්ෂේප කරයි. ඉන්පසු නියම ක්‍රමය පහදා දෙත්. එතුමියට තිබූ හැකියාව ගැන අන් භික්ෂූන් වහන්සේලා සතුටු වූ අතර බියපත් වූහ. පරසිද්ධාන්නා නුවණ තුලින් Tamanගේ අභ්‍යන්තර කෙලෙස් දනිති, සිතුම් පැතුම් දනිති, රහස් දනිති, මෙය සෑහෙන අභියෝගයක් විය. එහෙත් එතුමිය නිතරම කීවේ කුඩා සාමණේර භික්ෂුව පටන් වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝක කිරණ විහිදෙන බවකි. රාත්‍රී අහසේ තරු බබලෙන්නාක් මෙනි. එය ඊතා දුර්ලභ දර්ශනයකි. කිසිම කුඩා සාමණේර භික්ෂුවකගේ උවද අඳුර ශෝකී කිරණ නැත. ඒ සිත්වල පිරිසිදු භාවය නිසා මේ දීප්තිය විහිදී යයි. උන්වහන්සේලාට දෙන දාන මානාදීන් මහත් ඵල විපාක ලැබේ. ඒ භික්ෂූන් නිතරම මාර්ගඵල ලැබීම සඳහා වීරිය වඩති. එක් විටක එතුමිය බ්‍රහ්ම ලෝකයට ගොස් තමන් දුටු පරිසරය විස්තර කළාය. එහි බොහෝ පැවිදි අය සිටිති. එහෙත් ගිහියන් කිසිවෙක් නැත. මීට හේතුව කුමක්දයි ප්‍රශ්න කළාය. බ්‍රහ්ම ලෝකවල සිටින්නේ භාවනා දියුණු අනාගාමී ඵලයටපත් බ්‍රහ්ම රාජවරුය. අනාගාමී ඵලයටපත් භික්ෂුවක් අපවත් වූ විට බ්‍රහ්ම තලවල උපදී. ගිහියන් අතර එසේ මගඵලලාභීන් සිටින්නේ ඊතා ටික දෙනෙකි. ඔබට ඊතරම් අවශ්‍ය නම් ඇයි ඔබ ඒ ගැන ප්‍රශ්න නොකළේ? එසේ අසා දැනගන්නේ නැතුව දැන් මගෙන් අසයි. එතුමිය සිනාසුනාය. මට අමතක වුණා ඒ ගැන අසන්නට. මට ඒ කුතුහලය ඇති වුණේ පසු කාලයක. එබැවින් ඔබ වහන්සේගෙන් අසන්නට සිතුණා. මට මතක් වුණොත් ඊළඟ වතාවේ ගිය විට අසා දැනගන්නෙමි. ආචාර්ය මන්ගේ පිළිතුරු නිතර අරමුණු දෙකක් ඉටු කරති. එනම් සත්‍ය විදහාපෑම සහ වැරදි සැක නිගමන ආදී විසඳීම. පසුව උන්වහන්සේ බාහිර දේ ගවේෂණය කිරීම නවතා තම සිත කය පිළිබඳ ගවේෂණ කිරීමට උපදෙස් දුනි. බාහිර දේ ගැන සිත යොමු කිරීමෙන් Tamanගේ වටිනා කාලය අපතේයයි. මග්ගඵල සඳහා ප්‍රඥාව දියුණු කළ යුතුය. එනම් සිත කය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම සෙවීමයි. එම උපදෙස් පරිදි එතුමිය භාවනා කළාය. ආචාර්යමන් බොහෝ විට එතුමියගේ සාර්ථක භාවය ගැන භික්ෂූන්ට කියත් භික්ෂූන්ට පවා ඊතරම් ගැඹුරු අවබෝධයක් නොතිබුණි. එතුමියගේ දියුණුව පිණිස ආචාර්ය මන් බන් නොන් ෆිම්හි බොහෝ කාලයක් වැඩ සිටිහ. මේ ප්‍රදේශයේ අවට පළාත්වල භික්ෂූන්ට ගමනාගමනය පහසු විය. පා ගමනින් යාමට හැකි විය. එහි නිසංසල පරිසරය භවනාවට ඊතා යෝග්‍ය විය. කඳු ගල් ගුහා තැනිතලා නිම්න වලින් යුත් රමණීය ප්‍රදේශයකි. ආචාර්ය මන් මෙහි අවුරුදු 5ක් පමණ කාලයක් වැඩ සිටිහ. වයස අවුරුදු 75ක් පමණ බැවින් නොයෙක් රෝගාබාධ තිබුණි. මුළු දවසම ආරණ්‍යයේ වැඩ විසූහ. වෙනදා මෙන් සංචාරය නොකළහ. බොහෝ ශිෂ්‍යෝ ඇවිත් උපදෙස් ලබා ගනිති. මේ පරිසරය ගම් ආශ්‍රිත බැවින් දෙවියන්ගේ පැමිණීම කලාතුරකිනි. විශේෂ පූජා දිනයන්හි දෙවියන් රැස් වූහ. එබැවින් තම ශිෂ්‍ය භික්ෂූන්ට හා ගිහි උපාසක උපාසිකාවන්ට උන්වහන්සේගේ උපදෙස් නොමදව ලැබුණි.